අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් දවසක ධර්ම සාකච්ඡාවකට එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලටයි සම්බන්ධ වෙන්න හදන්නේ කවුද අද ප්‍රශ්න කියවන්න බලාපොරොත්තු වෙන්නේ හොඳයි අපි ආරාධනා කරමු අල්ලනෝනට ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට ස්වාමින් වහන්ස නින්දේදී සිහින දකින්නේ මන විඥාණයෙන් නේද?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 එහෙම නැතුව මේ බාහිර දේවල් වලින් කුපිත වෙච්ච වෙලාවේ අවදි වෙන එක එච්චරම ශිෂ්ටයි කියලා කියන්නේ. එච්චරම හැදියාවක් කියලා බුද්ධහම පිළිගන්නේ අර හිත නැත්නම් විඥාණය බාහිරාතනයක් නැතුව ඒකට බැස ගන්න තැනක් නැතුව නිදර්ශනය කර ගන්න බැරි තැනක් එනකොට පුදුමාකාර බයක් අපි ළඟ තියෙනවා.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 එය වෙනදා මෙන් සුදු ඇට සුදු ඇට කළු ගල් ගෙඩියක් මෙන් ඊතා තදට දැනුනි. විනාඩි කිහිපේ ගිය පසු මට ඇස්සර මම ඇස්සර බැලුවෙමි. නැවත යථා තත්ත්වයට පැමිණියේය. මෙවැනි අවස්ථාවල කල යුත්තේ කුමක්දයයි තරුණාවෙන් උපදෙස් දෙනු මැනවි. පෙරුවන් සරණයි. මේක එක විද්‍යයකට ඒක තියා බල්ල බල්ල බල්ල හිත තත්වගත වීමෙන් වෙනවා. සමහර විටක පෙර සංසාරේ කරලාද පුරුදු නිසා වෙනවා. එතකොට මේක ඇත්තක්ද මේ පේන්නේ එහෙම නැත්නම් හිතලුවක්ද කියන එක බැලු බැලමට ඕක හිතලුවක් වගේ තමයි පේන්නේ. නමුත් ඇත්තටම යෝගාචරගේ හිත මේ අට්ටිකේ හරහා අට්ටික සංඥාවේ තියෙන සුදු පාටට හෝ අට්ටික සංඥාවේ තියෙන පටවි ධාතුවට හෝ අට්ටික ධාතුවේ තියෙන අසුභය කියන තුන් පැත්තෙන් ඕන පැත්තකට යන්න පුළුවන්.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 ආස්වාස් ප්‍රසවාසයේ වගේ එහෙම නැත්නම් රූප කර්මස්ථානයක් නම් මේක concept එකක් නෙමේක මන මේ හිතට ගත්ත අදහසක් නේ. ඒකක් එන්නේ නැහැ කියලා සරුවචන්ස සඳහන් කරනවා ආනාපානි භාවනා කරන කෙනාට. කවදාකවත් ඒ වගේ තමන් කරගෙන යන වැඩේ පිළිබඳව උරගා බැලීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ආනාපානෙ ළඟ තියෙනවා උරගල වගේ. මේ වගේ දිගේ කියන්න බලන ගොඩක් දුර යනවා. විශේෂයෙන්ම රාග චරිත වලට විශේෂයෙන්ම නিত্য සුඛ අදහස් තියෙන කෙනාට මරණ අනුස්සතිය මේ හොඳයි. ඒක කැඩෙනවා. කැඩනොට මේකෙම කොස්සක් ඉතුරු වෙනවා. ඒක නිසා ඒ වගේ අර මරණානුසතිය වැඩිම ලැබෙන ආනිසංස ගැන කල්පනා කළා කෙරුවට කමක් නැහැ.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 නැවත හෝල් එකට යා යුතුයයි සිතා නැවත ගමන් කෙලිමි. හිතේ පිරුණු ගතියක් නිතර සිතට දැනී ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකයි ඉස්සලා කියපෙකෙත් වගේ tempat වෙලා අරමුණු වෙනවා. ආය tempat වෙනවා, ආය අරමුණු වෙනවා. මෙතනදී Taman දන්නවා සක්මන කෙරෙනවා. ඒක ওই සම්තතියට යනවා ප්‍රවාහයට යනවා.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 ඕනම තැනක කුල්මත් වෙන්න පුළුවන්. ඕනම තැනක සිලිලාරයක් ගන්න පුළුවන්. ලෝකෙ කිසිම නොවිය යුක්තක් වෙන්නේ නැහැ. අපි වෙන අසාධාරණ ඒ මට තණ්හාමාන දිට්ඨි වලට අසාධාරණ වුණොත් විතරයි අපි අසාධාරණ විරුද්ධව හටන් කරන්නේ. කිසිම දෙයක් තණ්හාමාන දිට්ඨි වලට අසාධාරණ වෙන්න නෙමෙයි හට අරගෙන තියෙන්නේ. අපි මේ තණ්හාමාන දිට්ඨි වරදොර තේරුම් ගත්තා මේ සිදුවෙන දේවල් අපිට හිතෙනවා මේ මට කෙනෙහිකමට මේ අරියාදුර තියෙන කියලා. ඉතින් එතකොට අපිට අඬුපුප්ප ගන්නවා, දඟලනවා, ගහ ගන්නවා. ඉතින් ගහපු තරමට ගෑවෙනවා. මේකට එහෙම යන්න දීලා ඉසක්මන කියලා කියන්නේ අපි මේ අහවල් වැඩි අහවල් වලට කරන්න ඕන කියලා වගවීමක් නැහනේ ඒ වෙලාවේදී. ඒ නිසා ඔක්කොට මෙහෙම යන්න දුන්නොත් පස්සේ වෙනවා අපූර්වට වැඩේ සිද්ධ වෙනවා. ඔය මේ කට්ටිය ගෙවල් නැති කරනකොට ගෙදරවල වැඩ කොච්චර ලස්සනද වෙනවද කියන එක දන්නේ මං විතරයි. ඕගොල්ලෝ රිට්‍රීට් වලට යනවා ගෙදර මිනිස්සු බුද්ධුම සතුටුයි. මොකද හිටපුවාම කොච්චරකට තකිලි ගන්නවද? ඉතින් මේ මිනිස්සුන්ට රහසි ලියුම් යනවා. අනේ සංස දවස් 21 ව නෙවෙයි 32 වසන්ති කරන්න පුළුවන් නම් හොඳයි. ඕගොල්ලෝ යන දවසට පුදුම බයකින් ඉන්නේ. දැන් ඉතින් පිස්සන් කොටුවේ ඉඳලා කට්ටිය එනවා. ආපුවම පිස්සු කෙලින්න පටන් ගන්න කෑ ගන්න එපා. වට පිට බලන්න එපා. සද්ද කරන්න එපා. උන්ට පිස්සු නැහනේ. උන්ගේ ස්වභාවික ලෝකේ. දැන් අපි ගිය ගමන් ඉතින් අර කඳුරුනීති පනවනවා. අයියෙන් අල්ලි කෑ ගන්න යන්න බා කතා කරන්න යන්න බා. අර මේකදී උන්න පේනවා මේ ටික මේ පිස්සුව යනකම් ඉතින් එහෙම ඉන්න වෙනවා වෙනව නොකරන්නේ. හැබැයි ටික කාලෙක අපි පිස්සු කෙලිනවා. අපිත් ආයෙ ගිහලා අර ගන්න පිස්සු කෙලිනවා. ඉතින් ඒක නිසා ලොකුම පින තියෙන්නේ මෙහෙ නෙවෙයි. අර gedare ඉන්න මිනිස්සුගේ සතුට. අනේ නාකිය මැරෙන්නෙත් නෑ ඇඳහක වෙන්නෙත් නෑ කියලා ඉන්නේ දැන් ඔන්න මැරෙන්නෙම නැතුව ඇඳහක වෙලා ඒ සමේ කෙරුමෝ කෙරුම් කරවන්න ගිහිල්ලා කර්ම රැස් කරගන්න හැටි දිහා බලනකොට අද අපි ඉන්න මානව සමාජයේ විතර කෙරුමලක් කවදාකවත් හිටියේ නැහැ. මෙච්චර අඟ උස්සන, මෙච්චර සම්මාන දෙන්න, මෙච්චර අඬහැර පාන, මෙච්චර එකිනෙකාගේ පිට කසා ගන්න යුගයක් තිබුණේම නැහැ. එදා ඔయిత වැඩි කෙලිකාරෝ හිටියා මේ අද තියෙන නිෂ්පාදන නෙවෙයි රුවන්වැලි සෑවල හදනවා ඔක්කොම ලෝක නිර්මාණ බුදුම හතම හැදුනේ එදා. අද කරන කෙන්ගෙඩියක් නැහැ. ඒකලක් සාද්දේ හඬහැර බෑම සම්මාන දීම අරුගෙමුගේ පිට කතා ගැනීම ඉතින් මේකට යන්න දුන්නා නම් සාමාන්‍ය ස්වරූපෙට යන්න දුන්නා නම් ගල්නකගේ දියතොතක් වගේ අපි මේක ප්‍රවාහය දැනගෙන කරන්න බෑනේ ඉතින් ඒක ඒක කරපු දවසේ දෙනවා ලොකුම ජයග්‍රහණයක් මේක බුදුහාමුදුරුවෝ මට දීප එකක් මේ ධම්මජීව හාමුදුරුවෝ මට දීප එකක් කියලා පිස්සු ඕක මේ ගල් ඔය දොලේ වතුර කොහොමදත් ගැලුවා ඊට ඉස්සෙල්ලා ඕක දිහා බලලා ඕක දිහා තේමා ගන්න නැතුව ඉන්න අත දාන්න නැතුව ගලක් දාන්න නැතුව අල්ලිම අමාරුයි. හරිම අමාරුයි අර මේ වඳුරක් වඳුරට දැලිවිය දුන්නා මේ මේ කණ්ණාඩි දුන්නා වගේ. ඉතින් අරක ඉස්සරහින් පස්සෙන් අල්ලන්න හදලා ඉන්න එක. ඉන්නේ තමන්ම තමයි. ආය වෙන මොකෙක්වත් නැහැ. ඒ නිසා ගියාට පස්සේ කරුණා කරලා ඒ ලෝකෙට ඒ ඒ ඉරියව්වෙම යnderලා සම්පූර්ණ සහභාගීත්වය දෙන්න දැක්කට දැක්කේ නැතුව වගේ ඇහුනට ඇහුන් නැතුව වගේ දැනුණට දැනුණ නැතුව වගේ හොඳට බලන ඉන්න ඒ වැඩ කොච්චර ලස්සන යනවද කියලා. ආයෙ දුනුමිස් දාන්න ඕනකමකුත් නැහැ, ටෙම්පරාදු කරන්න ඕනකුත් නැහැ, ලස්සරට ඒක යනවා. මේක බලන ඉන්න බැද්දකම නිසා අපි අත දාලා අරකට අවුල් කරගෙන ඒ මිනිස්සු අපිට විරුද්ධව නඩු ප්‍රකාශ කරනවායි කියලා අපිම පනවගත්තේ නෑ අපිට විරුද්ධව පටවගෙන යන ගමනක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කියන එකලසට ඉරියව්ව වෙලාව තන අනිත්‍යකන බුද්ධඝන්ධ නැද්ද භාවනා කරලා මුක්කක්වත් වැඩන්නේ. ඔක්කොම යන්නේ ලස්සන මේ සමතුලිතතාවයකට අපිට පුළුවන් බලන්න ඒක දිහා ලස්සන නිර්මාණයක් දිහා බලලා නිර්මාණ කෙලසන් දෙපා දැක්ක දැක්ක පමණින් අතර වෙනවා. ඉතින් හොඳයි අපි යනවා ඒකේ ප්‍රශ්නයක් ඒකේ නෑ ඒකේ තිබෙන ප්‍රකාශයක් විතරයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට.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 නමුත් අචාන් සුමේද වගේ ප්‍රසිද්ධම හොඳ මේ සදාදර ගෝලියෝ මම අවුරුද්ද දෙකක් තියාගෙන හිටියා. එතකොට ඒ ඉදිරිපත් කරන්න තියෙන වෙජිටබල් විතරයි. කන්න දුනොත් මොනවාරි ගිලිනවා එච්චරයි. ඒ වෙලාවට මල එළිය පණ පහ වෙනවා. හෘදේ වස්තු වැඩ කරනවා. ඔය තියාගෙන ඉන්නවා. හැබැයි වෙලා තියෙන සමහර කට්ටිය අවුරුදු 6කට පස්සේ පණවිලා තියෙනව තියෙනවා. කේසස් තියෙනවා. ඊතනේෂා කියලා පොතක් ඔය ඇන්ටන් ජයසූරිය මහත්තයා ලියපු එකක් ලංකාවේ තිබිලා කියුවා. ඒක පිළිබඳව දැනට ගොඩාක්ම පරීක්ෂණ කරන්නේ හොලන්ඩ් වල. මම දැක්ක මේ ළඟදී පර්ත් වල තිබුණ කොන්ෆරන්ස් එකක්. ඉතින් ඒකෙදී මේ අපිට විසඳගන්න බැරි ප්‍රශ්නයක් මේ ඒක නෙවෙයි තියෙන්නේ මේ මනුස්සයා ජීවත් වෙනව මරණය. අපි ජීවත් වෙන්නේ ඇයි කියන එකයි ප්‍රශ්න තියෙන්නේ. ජීවත් වෙලා මොකද්ද මේ කරන්නේ? ඒ යුතනේසේ යන්න ඕනේ ඇයි අපි මේ වෙලාවේ මොකට ජීවත් වෙන්නේ?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 වෛද්‍ය විද්‍යාවයි දරු දූ දරුවයි. ඉතින් ඒක ප්‍රශ්න තුන් ගුණයක් වෙනවා. ඉතින් ඒකෙදී ඉතින් පොතේ කියලා තියෙනවා ඉස්සරම ඒ මේ උතුරු කුරු දිවයිනේ කියන්නේ මේ උත්තර ද්‍රවයේ පැත්ත හොඳට නාකිය වයසට ගියාම ලොකු හිම කුට්ටියක් උඩ කන්න පොන ටිකක් දාලා පා කරලා අරනවලු. එක්ක හිම කුට්ටිය දීලා ඌ මැටල මැරනවා. එහෙම නැත්නම් කොට්ට වෙනවා. එච්චරයි. දැන් එහෙම කරුවොත් එම අම්මෝ හිතන්නවත් උද නැහැ. අපි ඇවිල්ලා තියෙන එහෙම પરම්පරා දෙකකට ඉස්සලා ඔක තමයි තියුනේ. තිඹිරගේ කියලා ගත්තේ වුණා ගෙවල් වල. දරුවෝ හදන්න ගත්ත කරුවල කාමරේ. ඒකට ගිහිල්ලා තියෙනවා. කැමති කෙනෙක් ඇවිල්ලා බලනවා. පාංශකූලියක් දෙනවා. පිරිටයක් කියන එච්චරයි. ඒ මනසට ඔය අරි කටු ගහිල්ලා එක්ස්රේ කරලි අනම්මන මොකොත් නැහැ කරුවල කාමරයකට දානවා. මොකද ඉඳුරන් වැඩ කරන නැතුව ප්‍රශ්නයක් නැහැ. ඔය ඉන්න හරියක් වෙලා ඉන්න දෙන ඉවරයි.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 කොයි එකත් යනවා. ඒකේ දෙකක් නැහැ. ඔය අතරමැද තැනට ඔය ඉස්ලාගේ හීනේ වගේ ඉන්නකොට මේ ඉන්නවද නැද්ද මොකක්වත් දන්නේ නැති එකට කොයි එකත් යනවා. අපි හිතුවේ සුනාමිය එන්නේ මේ මුහුදයින් ඉන්න අයට නෑ. කොයි එකත් සුනාමියට අහු වෙනවා. මරණ වෙලාවේදී සුනාමිය තමයි.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 ඕනෝගේ කුණුවarp ගොඩක ඉඳද්දී මනුස්සය පනාදින වෙලාව කියලා කිව්වහම ඒක ලියලා තියෙනවා near death experience වල ඉස්සල්ලාම පළවෙනි දර්ශන අරන් තියෙන සර්වඥාසික පිරුණම් පෑව. කටියට කතා කරලා කියලා දැන් ඔන්න බලාපනවා අවරෝහණ ගණන් කරනවා කියලා. ඉතින් එතකොට <coughs> සර්වඥාසික චතුර්ථ ධ්‍යානට යනකොට කට්ටිය අඬාව ගන්න පටන් ගත්තලු. <coughs> අයියෝ හුස්ම හිටියා කියලා. අනුරුද්ධ මහරතනසිකවල කලබල කරන්න බා. සර්වඥාසික හුස්ම හිටියේ චතුත් අධ්‍යානෙදී දැන් උන්වහන්සේ එතන ආපහු බහිනවා බෑලා පළවෙනි ධ්‍යානෙ සාමාන්‍ය කාමාවචර හිතට ඇවිල්ලා තමයි මේ පණ යන්නේ එතකොට ආයෙ හුස්ම එනවා එනවා කියන්නේ පණ එනවා කියන එක නෙවෙයි අයි ගමනේ ඉදිරියට යනවා ඊට පස්සේ 13 13 බාටපත් වෙලා තියෙනවා ඒ මොකද භාවිත මනසක් නිසා ඒත් එතනින්ම හාමුදුරන්ට තේරෙන්නේ මේ මොකද වෙන්නේ කියලා අභිඥා සහිතව අනුරුද්ධ මහරහතන් වහන්සේ විතරක් කියලා කිව්වා මේ මගේ වෙලාවක කෑකොස්සම් ගන්න හොඳ නෑ අපේ සරුවච්චන් වහන්සේ අවසාන මොහොත ඉතින් හරි ලස්සන පෙන්ලා දීලා තියෙනවා අපේ කෙටි තෙල්ලන් ඔක්කොම තියෙන්නේ මරණ මොහොතේ තමයි ගණන්කාරකම් හයිය තියෙනකම් ආඩම්බරකම් සල්ලි තියෙනකම් නම්බුකාරකම් නිලේ තියෙනකම් මේ ඔක්කොම ගම් මෙලවින් යනකම් යන වෙලාවට එනකොට මේ හම්බ කරපු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 ඒකේ කියලා තෝ කොච්චර දක්ෂ සුරත කඩුලෙල්ල දෙන දක්ෂයෙකුට පවා මාරෙක් ඉදිරිය පෙරගිලා කඩුව පෙන්ලා දෙල්ලම් කරන්න බෑ. 64ක් නෙවෙයි 65ක් මායන් තිබ්බත් ගෑණියෙකුට එක චිත්තක්ෂණයක් දෙන්නේ නැහැ මාරයා. රජ කෙනෙකුට සේනාව දාලා පුද්ගලික සේනාව දාලා නතර කරන්න බෑ. ප්‍රොෆෙසර්ස්ලත් එක්ක ලියුම් ගන්න දෙනකොට මාර්යා කැමති නෑ. ඉකෙලිම ලියලා තියෙනවා මහාචාර්යවරුන් සහ වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරුත් එක්ක මේ කවදාවත් අපොයින්ට්මන්ට් එක දෙන්නේ ඒක මොකුත් බෑ. එන්න ගින්නයි වරේ. ඒක ලියලා කියනවා ඌ විතරයි ලෝකේ ඉන්න එකම ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සයා කිව්වොත් නම් කරනවා. එකම චිත්තක්ෂණයක් අද නැයි වෙලාවට කියලා ගණන් කරන්න තියන්න එපා. හයිය හතිය තියෙනලාදී වැඩේ කරගන්නයි කියන්නේ. ඒ නිසා මේ පිළිබඳව හරියට මේ සම්මන්ත්‍රණ පවත්නවා යුතනීෂියා කියලා මේ පණ අදිනවයි කියලා අපි කියන්නේ. ඒක සම්බන්ධ කෙලවරකට යන වෛද්‍ය ශාස්ත්‍රයට එක අරනිඹුවක් ඉස්සරහට යන්න බෑ. ජාති දුක, ජරා දුක, මරණ දුක, ව්‍යාධි දුක කියන එකේදී ඒ ਸਰවඥ සඳහන් කරනවා සංසාර දුක්.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 ඉන්දියා වීදියේ වැටුණාට මොකක්වත් ගණන් ගන්න නැහැ. ඉතින් ඒකට පෙනුනලු මිනිස්සු ඇවිල්ලා මූණ දිහා බලනකොට සමහර කෙනා පවන් ගහන්න කියලා. සමහර කෙනා ග්ලූකෝස් දෙන්න කියලා වතුර දෙන්න කියලා. ඒකට පේනවලු මේ මිනිස්සුගේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවලු මේ මිනිහා ජීවත් වෙයි කියලා. ටික වෙලාවක් ගියාට පස්සේ යා තේරුණාලු මිනිස්සුන්ගේ මූණේ බලාපොරොත්තු සුන්ුණයි කියලා. මන්දියා බලයින මිනිස්සුගේ බලාපොරොත්තු සුන්ුණා. ඒ කියන්නේ මම දැන් පෙනුමෙන් මිනිහක්. මෙයා කියනවා මගේ ඇතුළේ මොකුත් උනේ නැහැ. ඒතුළේ මට දැන් හොඳට පේනවලු මිනිස්සු ඇවිල්ලා බලාපොරොත්තු සුන් කරගෙන යනවා.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 එතකොට පේනවා එහෙම අප්‍රකාශිත විඥානයක් අනිදසන විඥානයක් අපපතිත්‍ිත විඥානයක් තියෙනවා. ඒ විඥානය මුළු මානවයටම සමානව තියෙනවා. ඉතින් ඒක භාවනා නොකරපෙන්නාට ඉතින් යන්න බෑ. ඒ නිසා මේකෙදී අපිට තාම නෑ අදාළ තොරතුරු. මේකෙදී කොහොමද බේරෙන්නේ කියලා ඇත්තටම මෙතෙන් ඕල්ලා තියෙන මැනකම මැරිච්චාම මම බේරෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නේ තියෙන වෙන මොකක් නැහැ. ඒකෙදී හොඳටම ෂුවර්. ඔය මරණ ගහින්දි ගහලා පළච්චාවයි. දැන් මම ගා ගන්න නැතුව ඉන්න කොහොමද කියන එකයි තියෙන්නේ. දැන් ලොකු ස්වාමීන් වහන්සේ පිළිබඳ ඒ තියෙන ප්‍රශ්නෙම හරිම සතුටින් ඉන්නවා මෙහෙට වෙලා. දැන් ගන්න දේ කෝණේ තීන්දුවක් කරන මං යනකොට මිනිහෙති වුණොත් එහෙමයි.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 එහෙම නෙමෙයි යන්නේ ඒක මයිලක්වත් හෙල්ලෙන්නේ නැතුව උලඟක්වත් අදිනවා gediya පිටින් එක තිබිච්චාවයි. මොකද උන්ගෙක් මට එන්න තියෙන වද ටික තව ඉවර නැහැ. එන්න තියෙන කරදර ඉවර නැහැ. ඒ නිසා සාකච්ඡා නොකළ යුතු ප්‍රශ්න නෙවෙයි නමුත් අපේ විශේෂේශ්‍රේ නෙවෙයි. අපි නිසා කරංගාටෙන් ඊගා ප්‍රශ්නට යනවා.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 ඉතින් ඒකට වාත කෝප සේම ආදී වශයෙන් ඉතින් අපි ආයුර්වේදයේ සඳහන් කරනවා. ඉතින් ඒ වයිදී ඒ කියන්නේ ග්‍රන්ථි ස්ථාන ඒ වගේ කැටි ගහලා තියෙනවා. ඉතින් ඒක හොඳට මේ හිතෙම ස්පර්ශ කරනකොට කරසකට ඒක නැති වෙනවා කියන ඉතින් ඒකෙන් ලොකු හීලින් සිස්ටම් එකක් කියලා තියෙනවා. මේ චිකොන් ප්‍රාණ හීලින් එතනින් ගාම ප්‍රාණයාම මැග්නටික් තියරි කල තියරි එක එක ක්‍රම තියෙනවා Tamanට පුළුවන් නම් Tamanගේ ශරීරය අනුන්ගේ ශරීරෙම ග්‍රන්ථි ස්ථාන බලන්න ඒකත් එක ටිකක් වෙලා වැඩ කර කර ඉන්නකොට ඒක සුව කරන්න පුළුවන් ගතියක්. ඉතින් ඒක ඔය ගෝයන්ක සිස්ටම් එකේ විපස්සනාවට හරි ගසලා කරලා තියෙනවා. නමුත් ගොඩක් එකෙන් අතුරු ඒවා තියෙනවා ඇමරිකාවේ කරන තනිකර ඒක විතරයි දැන්. එක එකනාගේ ওই තියෙන අමාරු දැන් හීල් කරන හැටි තෙරපි එක කරනවා. ඉතින් මේකෙදි පේනවා සමහරලාට ඉඳුරන් අලයින් වෙච්ච ගමන් සමவாயයට වෙච්ච ගමම නැති වෙනවා. ආයේ ඉඳුරංගේ වේකල්ලි තත්ත්වයට වෙනස් වෙනකට ඇති වෙච්ච ගමන් ආයේ මෙවම තු වෙනවා. නමුත් කොහොම හරි මේ වෙනමයි කියන්නේ කෙලස් කැපෙනවා. දිගටම සනීපේ ඉන්නවා කියන්නේ කෙලස් කැපෙන්නේ නැහැ. ඒක බලන්නේ නැතුව වෙන කෙනෙකු රූප බල බල හිතට වෙනස් කැපෙන්නේත් නැහැ. ඒ නිසා තමන්ගේ තියෙන මේ අඩුපාඩු කණ්ඩික වේදනා කියලා කියන්නේ ඇත්තටම සුව වෙනලවට ලකුණක්. කයි වේදනාවක් තියදී අපි වේදනාව දිහා බලන් ඉන්නවා නම් ඒ කියන්නේ ඇතුලේ වැඩේ යනවා. අපි මේකට බාම් ගාලා අනම්බනම් කෙරුවොත් තමයි මේ වැඩ පිළිවෙල බාධා වෙන්නේ. එතකොට කය පැත්තකට නිකන් එනවා බම්බු ගහගෙන උඹට ඕනම් කරගනින් කියලා. අත දුන්නොත් එක්ක මරලා දාන එක දුව කරලා දාන.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 අපිට බලන්න බැරි නම් අපිට දරා ගන්න බැරි මට්ටමන ගියාම අපි ඉතින් පිළියම් කරන පිළියම් කරන්න එපයි කියන්න එපා. මොකද සරුවචාන්සේ බේසජ්ජක්කන් දෙකක් දේශනා කරලා තියෙනවා. ලෙඩ 12ක් හැදිලා තියෙනවා. ජීවිකලව බෙහෙත් කරලා තියෙනවා. නමුත් ඒවා මහා ලොකු සිද්ධි බවටපත් කරගෙන නැහැ සරුවචාන්සේ අවස්ථානුකූලව කරලා තියෙන ඒ නිසා මේ වැඩ පිළිවෙලේ කියන දෙන්නේ මේ කෙලස් කැපෙනවා. <clears throat> දැන් මට කෙලස් තියෙන බව තේරෙනවා කියලා තියෙනවා. නමුත් මතක තියාගන්න ඒක හරියට පීරි ගන්නා වගේ දැන දැන ගෙවුන්නේ නැත්තම් ගෙවෙන්නේ නැහැ. කෙලස් ඉස්මතු වෙලා දිය වෙන බව, ගිවෙන බව තේරෙන්නේ නැති වෙලාවට කෙලස් කැපීමක් වෙන්නේ නැහැ. ඒ නිසා අයිහත් තියෙන වෙලාවට පුළුවන් වෙච්ච වෙලාවක ඒවදී බලලව අයිස් ටිකක් දිය කරලා අරනවා වගේ, උටි ටිකක් කුණු කරලා අරනවා වගේ, පීරි ගාලා අරනවා වගේ, ගෙවි ගෙවි යනවනම් ඒකට ආශ්‍රක්ෂය කරය කියලා කියනවා. හැබැයි ඒක දිගට බලන්න ඉන්න බෑ. ටික වෙලාවක මහන්සි වෙනවා. ඊට පස්සේ ආයෙ ටිකක් රිලැක්ස් කරන්න ඕනේ. ඊට පස්සේ ආයෙ ඉන්න අරින්න ඕනේ. ඒක එන්නේ තේ විදිහට. ඉතින් අතරමැදි අපිට ප්‍රීති සුඛාරීමේ දැනෙනවා. නැත්තම් වෙහෙස දැනෙනවා. ඊට පස්සේ ආයෙසරයක් ගෙවීම යනවා.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 අර කරපම් මේක කරපම් කියලා එයා අපිට නාස්ලනුව දානවා. මේ කියන්නේ හොඳ සති සම්පජාඤ්ඤය. ඒ නිසා හොඳ පාරකට වැටලා තියෙනවා කියලා කියන්න පුළුවන්. දයාබර යෝගාවචරය පසුගිය ධර්ම සාකච්ඡාවේදී ඔබ ඔබ කවුදයි මම නොදන්නා අතර මම කවුදයි ඔබට දැන ගැනීමටද අනවශ්‍යය විසින් ලිඛිතව කරන ලද කැලයට යාම සඳහා කරන ලද ඉල්ලීම පිළිබඳව වචන කිහිපයක් ලියා දන්වන්නට සිතුනි.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 දෙක මේක අලුත් විදියට බලන්න යෝනසමනසිකාරයක් ලෑස්ති වෙලා යන ගතියක් මේට ඉස්සලා ගිහිල්ලා එකෙන් වැඳපු ඉඳපු ආදීන වානිසංශ තියෙන්න ඕනේ. ඒ මේ දැන් දැක්කත් ලොකු වෙනසක් වෙන්න මේ වගේ ලක්ෂ වාරයක් මේක බලන්න ඕනේ. මොකද අවුරුදු ගාණක් කල්ප ගාණක් ආත්ම ගාණක් හිතට දීපු මේ කෝඩින් සිස්ටම් එකක් මේ වැඩ කරන්නේ.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 නමුත් එක බට ගහක වට ගහ ගලවන්න පටන් ගත්තොත් ඒකේ අතාට ගණන් ගන්න දෙයක් නැහැ. ඒක ඒක මහා විශාලවට උලඟට එහෙම නලිය නලිය තිබුණාට අතාට වැඩිය ලොකුව තිබුණාට බට එක බට ගාලක්. වගේ එකක් කලව ගන්න පුළුවන් නම් එකක වෙනස ඇති වුණා නම් මේ ඒක අර නුවණෙන් දැක්කනම් හරිම විනෝදාංශයක් වෙන්න පටන් අර ගන්න ඔය ඔය දුක ඔය යකා ඔය කියන තරම් කළු පාට නෑ ඔය බය වෙලා අපි අර කන්ද නගින්න ඉසලා මේගොල්ලෝ ඇඳා පුතුමාකාර ඇඳිල්ලක් අපිට සපත්තු සිරප්පු දාගෙන යන්න කිව්වා අනම් මනම් මොකද කම්පලා කියන්නේ පිස්සු ඒලා එනකොට ප්‍රේම කියනවා ස්වාමීන් වහන්සේ මෙහෙම වරින් වර මෙහෙම එකක් කරනවා නම් හැමදාම මෙඩිකල් ටෙස්ට් කර කර ඉන්න ඕනේ නැහැ කියලා වරින් වර කන්දන්න ගලා වුණා තේරෙනවනේ ඇඟ පණ තියනවද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 ගිහිලා ආවට පස්සේ කවම කවදාකවත් ඔය කියපු දේ වෙන්නේ නැහැ නේ. හිතාන හිටපු දේ වෙන්නේ නැහැ නේ. ගිහිලා යන්න ගියාට පස්සේ යන්න ඉස්සරයි පුදුම ආකල්ප වෙන සද්ද නමුත් වේලේ ලෝකේ ඔක්කොම ගිහිල්ලා ඉවර කරන්න බෑ. ඒක මතක තියාගන්න ඔක්කොම පරිශන කරන්න බෑ. ඒ නිසා එකක් අල්ලගන්න. අල්ලන්නේ ඒක හොඳට දකින්න. දැක්කට පස්සේ ඒක මුල මැදාග දැක්කටයි නොදැක්ක වෙලාවේ මුල විතරක් දැකපු වෙලාවේ මුලමැද විතරක් දැකපු වෙලාවේ ලෝක වෙය කීපයක්. නිසා මේ දුක පිළිබඳව ওই කන්‍යම් මරණ්‍යම් කියලා නටන්න පටන් ගත්තට එන එකට එන්න දෙන්නකො මුක්කක්වත් වෙන්නේ ඔය මුක්කක්වත් වෙන්නේ ඔය මැද්දුම් බණ්ඩටයි ලොකු බණ්ඩටයි දෙන්නටම එක දේ උනේ මැද්දුම් බණ්ඩ කිව්වා අයියන්නේ මේ අපි ඇහැලේ පොළ પરම්පරාවේ නිකන් නිකන් අපච්චිගේ නම සවුතු කරන්න එපා මට මම පෙන්නන මැරණඩි. ඉවරයි. එච්චරයි. ලොකු බණ්ඩ චර්චුරු ගාව ලොකු බණ්ඩත් ඒ දංගෙඩියම තමයි කෑවා. මැද්දුම් බණ්ඩ ಜಾති වීරෙක් වුණා ලොකු බණ්ඩ සෙවලෙක් වුණා. එච්චරයි. ඒ වේදනාව එකයි. ලෝකයා පැත්ත බලනොත් එකයි. නමුත් මේ මැද්දු බණ්ඩාර පොඩි හුරතල් කොල්ලෙක් ගිහිලා අර වගේ කරනකොට මිනිස්සුන්ට මොකක්ද එන පණිවිඩය හිතන්නේ යා කොච්චර සාහිත්‍ය නිර්මාණයක්ද කරන්න කියලා. බෙල්ල තියලා කියනවා ගහලට කතා කරනවා මම පන්සිල් පද පහ සීගිරුවට පස්සේ එක සැරෙන් කප්පන් හරිද කිය උඩත් කන්ඩිෂන් දානවා කියලා ඒ කොච්චර ලස්සනක් තියෙනවා ඉතින් ඒක නැතු ඒකට බය වෙලා පස්සේ හැදෙනකොට ඉතින් ඒක බලහින මිනිහට අමාරුයි හරිම අමාරුයි මේ මැනිකටත් අමාරු ඇති ඒක එහෙනම් පොඩි එකගේ වචන දෙක බලන්නකො අන්නේ වගේ ওই වේදනාවල් වල පිළිබඳ ඔක්කොටම නම් යන්න යන්න එපා හැබැයි අනිවාර්යයෙන් මේට වෙඩි ටිකක් යන්න පුළුවන් අන්නේ ටික යනකොට තව ටිකක් යන්න පුළුවන්.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 හිතවිල්ල එන්නේ නැහැ, උඹට එන්න දෙන්නේ නැහැ කියලා. ඒක එක පැත්තකින් ජයග්‍රහණ එක පැත්තෙන් පැරතිල්ල. ඊට පස්සේ යන්න ඕනේ හිතවි එයි. එනකොටම තේරෙනවා දැන් උණක් ගන්න එනවා වගේ කරප්පන් එනවා වගේ නැත්තම් ඇඟට අපහසුව තේනවා මූණත් ආකාර වෙනස් වෙනවා. අකල්පත් වෙනස් වෙනවා හිතවිල්ල ඇවිල්ලා.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 කියලා පිටිය තියලා බලා හිටපුවාම මිනිහම යනවා යන්නේ. ඵලයන් කියන්නේ අනම්මන මොනවත් නැහැ. ඒකට ඔය අත්දැකීම අවශ්‍යයි. හැබැයි ඔය අත්දැකීම පරිපූර්ණ අත්දැකීමක් නෙවෙයි. මොකද ඔකේ ස්වභාවික මරණයක් නෙවෙයි තියෙන්නේ උතන. උතන තියෙන්නේ ගහලා මරලා. අනිදාසේ හිතවිල්ලට ඇවිල්ලා වද දීලා අන්තිම පාර රාග හිතවිල්ලක් වෙන්න පුළුවන්. එතන අන්තිම පාර කවුරු හරි මරණ ධර්මයේ ද්වේෂයක් වෙන්න පුළුවන්. එතන මේ හිටගෙන බුදියන්න හිතන කම්මැලි හිතවිල්ලක් වෙන්න පුළුවන්. ඒක ඇවිල්ලා ඒ ඒ අකුණු විදුලි කොටාගෙන ගුගුරුවාගෙන නටාගෙන එනවා. ඒ ප්‍රමාණ දැඟලුවොත් ඒ තරමටම අකුණු වදිනවා. දැන් මේක දන්න නිසා කරන්න තියෙන්නේ පොඩ්ඩක් අඩුපුප්පන්න යන්න කරබන් ඉන්නකොට අර නටාගෙන එන අපේ ප්‍රතික්‍රියාව නැත්තම් ඒ කතාන්තට ගෙතෙන්නේ නැහැ. කතාව යන්නේ ඊට පස්සේ ඒක නිකම්ම ලොප් වෙලා වඳ වෙලා ලොඳ වෙලා යනවා. ඉතින් ඒකකොට තේරෙනවා ඒකකොට හිතවිල්ලට ඵලයන් කියලා නෙවෙයි අවල තියෙන්නේ හිතවිල්ල විහිං ගිහිල්ලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ තමන් වෙතට එන ගින්නකට පටක් ගිය කියලා පුංචි කින්නම් මේ පැත්තෙන් එහෙට තල්ලු කරන්න කියලා කියනවනේ. තමන්ගේගේ විශාල වශයෙන් ගිනි ගන්න කැලයක් මැද තියෙනවා නම් තමන්ගේගේ වටේ තියෙන කිට්ටුක තියෙන කුණු පත් වෙන දේවල් අරගෙන පොඩි ගින්නක් නෙවලා ඒක එහාට අල්ලු වෙන්න අනගෙන ඇතුළට එනක නිවන්නේ කියලා. ඒකට අර ගින්නට ගින්න හම්බුනාට පස්සේ එයා ඒදි කතා කරගන්න ඇතුළට එන එක නතර කරනවා. ඒ වගේ මේ තමන් ලැහැස්තිලා හිටියොත් ඒ හිතවිල්ලට ප්‍රතික්‍රියා නොකර ඒක පුදුම විදිහට මේ ආයේ දැවිච්ච දේ දැවෙන්න බෑනේ. තම ළඟ ගේ වළඟ තියෙන ඔක්කොම දැන් දැවිලා ඉවරයි. ඒක ඇතුල් පැත්තට එක නතර කරලා තියවලා දැන් ගිනි වැටක් හදලා තියෙන ගිනි වැට දෙපැත්තට යන්නේ.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 ඒ නිසා ඒ අර දේශ බලා සිටීමෙන් දොළ උඩ ඉඳගෙන බලන් ඉන්නවා. අර දෙවත්වෙත් ගෑනවා. වතුලෙත් ගලනවා. මේක ප්‍රවාහයක්. ඒ හිතවිලි එනවා. ඒ හිතවිලි ආවට චරිත සහතිකට ගණ්ඩත් එපා. ද්වේෂ කරලා අයින් කරන්න යන්නත් එපා. මේ හිතවල හිතවිලි එන්නේ නැතුව ගස් කොළන් වල එන්නේ.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 ඉතින් ඒක හොඳ සම්දිස්ථානයක් ඔය. නමුත් අංග සම්පූර්ණ මේක දිගට කරන්න. එතකොට හිතවිල්ල නැති උනායි කියලා සතුටක් එන්නේ නැහැ. ඒක මහා මුර්ගයි. හිතවිල්ල ලොප් වෙන්න හරින්න ඕනේ. හිතවිල්ල වඳ වෙන්න හරින්න ඕනේ. යාම විඩ්‍රෝ කරන්න හරින්න ඕනේ. මම යන්න කිව්වනම් ඔයා එනවා. දවසක් එනවා. එයාටම ඇති වෙලා යන වෙලාව. ගරු ස්වාමින් වහන්සේ යෝගාවචරයන් වන අප කොණ්ඩ ඩහි කිරීම සුදුසුද? කොණ්ඩ. එයින් අපි එයින් අපි මහලු බව අනෙක් අය දැනගන්නවට කැමති නැති බව නේද තේරෙන්නේ? මම යා හොඳින් කැපී පෙනීමක් නේද? පෙරුවන් සරණයි.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 එයා කිව්වා මට ආත්මයක් තියෙනවා ඔබ හිතේ නෑ කියන්නේ. එහෙනම් ඔබ මූණ හදාගනි. ඉවරයි. සත්‍යගේ මූණ වාත් කරගත්තා. මිනිහින් දන්න හොඳටම මිනිහට කැවුම මූණක් තියෙන. අන්තිම දාර්ශනික විශේෂඥා තර්ක කරන්න පුළුවන් බුදුරජාණන් කිව්ව උඹ කැමතිද ওই මූණට? නෑ. එන හදපන්. බුදුරජාණන් වහන්සේගේ තිබිලා තියෙන මේ සත්පුරුෂ ගුණය මොනක්වත් නැ කෙනෙක් ළඟට යනකොට තියෙන වික්ත ප්‍රතිඵල ගතිය පෞරුෂත්වය මොකක්වත් කරන්න දෙයක් නැහැ මනුස්සය නිකන් දැපෙන වැටෙනවා. ඒකට Tamanට තියෙන්න ඕනේ ඒක ස්වභාවයක්. වික්ත වෙන්න ඕනේ ප්‍රතිබල වෙන්න ඕනේ. ඒක නිසා සරුවචනාංශය Tamanගේ සිතිරු පිළිදැඟුම් කියලා ශරීර කෘත්‍යයේ කටයුතු ටිකට විශේෂ තැනක් දීලා තියෙනවා. ඒ ටික හරි පිරිසුදුට තියාගෙන ඉන්න ඕනේ. අජත්ත බහිද්දා වස්තු පාරිශුද්ධිය නැත්තම් ධානයක් ලබන්න බෑ. බහිද්දා වස්තු පිරිසුදු වෙලා තියෙනවා අජත්ත වෙන පිරිසුදු කිරීමයි රූපලවන්නේ කියන එක ඒ දෙක අතර තියෙන යම් ප්‍රමාණයක අතිශෝක්තියක්. නමුත් කවුරු හරි දැන් මේ වගේ ඉන්න තැනක මේ රූප ලාවන්‍ය කියලා නාන්න නැතුව හඩු ගඳ ගාම දැන්ලා වාඩිලා හිටියොත් මොනව කරන්නේ? අල්ලගෙන කිල්ල නාවන්න වෙනවා. ඔය ඔය යුනිවර්සිටි වල අරේ මේ ඉන්න එකා දෙන්න සමහරලාට මොන જાති කරුවක්වත් අනුන්ගේ සමාජ කමිටු ඇඳගෙන කවදාකවත් නාන්නේ නැහැ. ඉතින් එතකොට නාන්න වෙනවා. ඉතින් යතිම් බණ්ඩ ඕගොල්ලෝ නාන එක ලොකු දෙයක්. මූණ අතපය හොදාගන්න එක, දත් මදින එක, කොණ්ඩ පීරගෙන හිටින තුො මේකට ඇවිල්ලා හොල්මන් කරන්න පටන් අරගත්තොත් එම් විකාරය. ඉතින් අර සීමා වික්මල කරන්න ගියාට පස්සේ ඒ නිසා මේක මේ කෙනෙක්ගේ තමන්ගේ ආපු ඒ සංසාර ගතියට ශාරීරික තෞක්‍ය අජත්ත බහිද්දා වස්තු විෂද භාවය ඒ බමුණෙක්ගේ බමුණු නායකත්ව දෙන්න පෞෂත්වය අත්‍යවශ්‍යයි. ඒවල කියන්නේ යම් කිසි අංගපසක අඩුපාඩුවක් තියෙනවා නම් ඒ කර්මානුරූපෝ අඩුපාඩුවක්. ඒ නිසා එයා කියන වචන එච්චර විශ්වාස කරන්න බෑ. කෙනෙකුට සභාවකට ගිහිල්ලා කතා කරන්න අවශ්‍ය කරන පෞරුෂත්වය අවශ්‍යයි. ඒක නිසා නිකන් සාමාන්‍ය බෑන්ඩ් ඔය ඇනවුන්සර්ස්ලා ටෙලිවිෂන් එකේ ඇරීමේ ඔය ආය මොකුත් නැති රූප සුන්දරි තරංගයට යන්න වගේ එතනින් ගියාම හවු මේ මේ එයා හොස්ටස්ලා උන්ට කක්කුස් හක්කිලි වැඩ කරන්න තියෙන්නේ ඕකේ. උන්ට ගණ්ඩ වෙලාවක් නැහැ. පුදුමාකාර මාසේ වලට අරක ගාගෙන මේක ගාගෙන කරගෙන ඉන්නකොට මිනිසුත් එක පෙනී හිටින්න එපා ඒ විදිහට. දෙන්නටම මොරල් එකක් එනවා ඒකේ. ඉතින් ගොඩක් ඕකේ මේක තියෙන්නේ ගොඩක් කාන්තාවක්සේට. පිටිමින්ගේ නැත්නම් නාසිසස්ගේ කේස් එකේ තියෙන නාසිසස්සේ තමන්ගේ රූපේ දැකලා සතුටට ඒක දෙවඟනක් කියලා හිතලා බදා ගන්න ගිහිල්ලා ලැබෙන ලැබෙන සර හම්බ වෙන්නේ නැතුව මැරලා වැටලා තියෙනවා.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 ඉතින් ඒකෙදී අංගපසංග ඔක්කොම හරි ගැසලා තියාිනවා. ඉතින් ඒ නිසා මේ ඔය කොණ්ඩඩයි වල තියෙන්නේ ඔළුවට හොඳ නෑ ඔක. ඒක තද ඉසිකක්කමක් ඇති කරන දෙනවා. ඒක නිසා ලියුපු එකන නෙවෙයි මට පේන්නේ ගාගෙන තියෙන ගාපේක නෙවෙයි ලියලා තියෙන ප්‍රශ්නේ. වරින් වර ගාන කෙනෙක් වෙන්නදී.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 ඉතින් ඒකවල ඉතින් දැන් මේ ලංකාවේ ඉන්න හොඟ දෙනෙක් කිස බානවා. මොකටද ඒ? කලු කරනට වැඩිය ලේසි. තට්ටේ තිනකොට පේන්නේ නැහැ. බුදුජානක අපිට දීලා තියෙන මරු උපක ඒක ආයේ හිතන්න බෑ. බුදුජානක ඉතපලත් නැහැ. බුදුජානකගේ අක්පඹුරු කෙස්තිවිල තියෙන්නේ. ඒ නිසා මේව සාමාන්‍ය දෙවනට ගන්න මේසක ඉතින් භාවනා මධ්‍යස්ථානයක අපි සාකච්ඡා කළ යුතු ප්‍රශ්න තරම් විශස් විදිහට මාසාරගෙන ඉඟි කරන්න එපා කාටවත්.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 කිසි කෙනෙක් හිතන ස්පර්ශයට පස්සේ වේදනා වේදනා සංඥා සංස්කාර විදිහනේ අපි ගන්න. ඒක නිසා පස්ස පංචමක ධර්ම කියලා කියනවා සබ්බචිත්ත සාධාරණ කියලාත් මේකට කියනවා මේ අටුවා විග්‍රහය හැටියට. අනිවාර්යයෙන් මේ හිතට මේ පහ ඕනෙමයි. ස්පර්ශ වේදනා චේතනා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. වේදනා පස්ස චේතනා සංඥා මනසිකාර විදිහ තමයි සාරිපුත්‍ර සංසී ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒකට කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ ගොඩාක් පෙන්ලා දෙන්න හදනවා. මේ පොත ඉස්සරහට කරගන්න ගියාම එකක්. ඒ තමයි අපිට ඕනම කෙනෙක් අභිධර්ම දන්න කෙනෙක් කියන්නේ පස්ස පංචමක ධර්ම. නමුත් නාම රූප විස්තර කරනකොට දැන් අද තියෙන දේශනාවේදී සාරිපුත්‍ර සංසී සඳහන් කර තියෙනවා නාම ධර්ම කරන වේදනාවෙන් පටන් ගන්නවා. ඉතින් එතකොට අර නිස්සද්ද තැනක ඉඳලා ආපහු අරමුණක් එනකොට අපි අරමුණ විඳලා ඉවරලාද ස්පර්ශ කරන්නේ? දැන් ස්පර්ශ කරලාද වේදනාවට යන්නේ කියන එක මේ දෙකේ තියෙන මේ පටිච්චසමුප්පන්න ගතිය බුදුහාමුදුරු කෙනෙක් දක් අහගෙන ඉන්න එක විතරයි කරන්න වෙන්නේ. අපිට ඇත්තටම අපිට දෙන්න විමසන්න ඕන දාලා බැලුවොත් ස්පර්ශයෙන් කියලා ඕ. බැලුවොත් වේදනාවෙන් කියලා ඕ. ඒක අපිට විශේෂ ගෝචර වෙන්නේ නැහැ. ඒ තරම්ම තාම සුකුම අවස්ථාවක් තියෙනවා. ඉතින් මේක පෙන්වන්න හදාන්නේ ඒක මේ ස්පර්ශයෙන් නෙවෙයි. මේ වේදනාවකින් චේතනාවකින් පටන් අරගන්නේ. ගොඩාක් තියෙනවා කොයි එකටද හිත යන්නේ කියන එක බැඩිම වේදනාව ලබා දෙන එකට හිත යනවා. මේ සුවංවරයක් වගේ ලස්සනම කෙනා තෝරගන්න. ඉතින් කියන්නේ ස්පර්ශයේ වැඩ එතකොට සිද්ධ වෙලා ඊට පස්සේ එන විනිශ්චයක් වැඩ කරනවා වගේ ඒ නිසා මේක අපි සාමාන්‍යයෙන් කරන්න මෙව්වට අපිට යන්න තරම් අපේ ඒ නාම ධර්ම පිළිබඳ අවබෝධය අඩුයි අවදි අඩුයි මේක අවශ්‍යත් නැහැ රහත් වෙන්න අපි ඒක ਸਰවචනස කියලා තියෙන එක නමුත් ඒකේ බහුලව අභිධර්මී කරගත්ත කෙනා බහුලව අටුවාව ගැන ගිය එක ගැන ස්පර්ශය පටන් ගන්නවා කියන මොකද මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන එහෙමයි නමුත් සාරිපුත්‍ර සාංශ කියන්නේ වේදනාවෙන් පටන් ගන්න කියලා ඒක නිසා මේ ඒක ඒක පිළිබඳව ඇත්තටම දැනට ඉන්න තුන් හතර දිනේ මේ කාරණාව හරියට ඉස්මතු කරනවා මේ පැටලුම් අරලා තේරුම් ගන්න කියලා.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 එහෙනම් ගන්න වටින්නේ ගන්න ඒ පායින් කරන දේවල් රිට්‍රීට් එකට ඉස්සලා. ඒක දැන් කියන්නේ. ඊට පස්සේ ගන්නකොට අභිධර්මයේ දන්න අය විතරයි ගන්න ඕන. අනිසරේ එනකොට අනුලගෙන් අහන්නන්ස. අහන්න මේ අභිධර්ම ගන්න කට්ටිය විතරද ගන්නෙ කියලා. එතකොට වැඩි chance එකක් ගන්න පුළුවන්.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 ඒකට ඇහැට අපගඩිය පේනවා. ඒතර චක්කු විඥාණයට මේක පේනවා. එතකොට යා ඒක සම්පටිච්චනිකන. ඒතර සද්දානම්මන ප්‍රතික්ෂේප කළා යා දැකීමෙන්ම අපගඩියක් කියලා විනිශ්චය කරනවා. විනිශ්චය කළා ස්ථාපන කරනවා. ඉතින් ඒ විදිහට තමයි මේ කියන්නේ. එතකොට නිින්ද කැඩිල්ල කියන එකයි භවංගේ. නැතුව මේ චිත්‍ර තිරේ ඊතර නන නනුලීනෝ නෙවෙයි භවංග චලනය කියන්නේ.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 මන්දර මකුලුවා දඟලන්නේ උගේ ආහාර දාමයට අදාළ කෙනෙක් ඇවිල්ලා ඒ ඒ කම්පැනිට විතරයි. ඊට පස්සේ උටක් ගලවන කොතැනද පැන්නා. පැනලිවලා වෙලලා විදලා වැඩ කර ගන්නවා වගේ තමයි අර මැද මකුළුවා මකුළු දැලේ කැලක් වගේ ඉන්න එක භවංගය කියලා කියනවා. සතෙක් ඇවිල්ලා මොකක් හරි වැදිනකොට හුළඟට හෙල්ලුණාට මකුළුවා දඟලන්නේ නැහැ. සතා වැදිනකොටම එයා ඒ දැහන බින්දෙනවා. ඊට පස්සේ එතෙන්ට දුවනකොට නිසද්ද භාවය කැඩලා. නමුත් මේ භවංග කියන එක අනුව විස්තර කරාට ඒ භවංග කියන එක බුදුරජාණන්සේ පාවිච්චි කරපු වචනයක් නෙවෙයි. ඒක සරච්චන්දතුමාගේ මහාචාර්ය සරච්චන්දගේ පොතේ එයා ඉස්ලාම් වශයෙන් ලියලා තියෙන early buddhist concept ඔයලි බුද්දිස් concept මොකද්ද හොඳ හොඳ අපි තරචන්ද දකින්නේ මේ කලාකාරයෙක් විදිහටනේ.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 <laughs> චිත්තක්ෂණ ඕනට පූජා උපහාරයක් වන්නට ආදී වශයෙන් මොනවද කියන්නේ ඒ වාක්‍යම කියවන්න බෑ. ඒක සෑහෙන <laughs> සෑහෙන නඩුවක් කියන්න වෙනවා. හුස්ම සංසිඳී සිත කය හොඳින් තැන්පත්ව නෑ නෑ ওই ওই වාක්‍ය ওই අතර ওই හිරේ කල්යාණ මිත්‍ර සත්පුරුෂ උත්තමයන් වහන්සේලා සිහිපත් කර පින්දීමට මා උපදවන සියලු කෙලෙස් රහිත. ආ ඉතින් බලන්න කියවන මිනිහා කෑවනේ වැඩේ. සමා වෙන සමා. නාද කෙටීතුව කිරිමෙල් නඩුවක් නියන්න ගියේ තා පොඩ්ඩේ. සමා වෙන සමා. මොන්න සමාව දෙනවද මේ ප්‍රසිද්ධ උසාවියේ සමාව දෙන්න බලන්න. සියලු කෙලෙස් රහිත චිත්තක්ෂණ උනට පූජා උපහාරයක් වන්නට ආදී වශයෙන් පෙළඹවීමක් සිතෙහි ඇතිවේ. මෙය භාවනා අරමුණක් අරමුණෙන් පිටත යාමක් ප්‍රපංචවලට පැටලීමක් දැයි විටක සිතේ. නමුත් මේ අවස්ථාවේ සිතේ ඇති ප්‍රසාදය හිස් කිසි කලෙක් හිස් කලය නිස්කලංක බව තවත් වැඩිවනු මිසක කැළඹීමක් ඇති නොවේ. කරුණාවෙන් මේ පිළිබඳ පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා.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 ඒක උර දෙවියෝ තූර්ය නාද වඩා පවත්තලා තියෙනවා. දිවමල් රේණු ඉහලා තියෙන. ඒක බුදුන් කියලා දෙනවා මාව මේ නයන් නටන්නෝ වයන්නෝ ගයන්නෝ මම් පුදන්නෝ නෙවෙයි. මං බුදුන් කියනවා නිසද්ද වයන් සතියේ ලෝගණින් එතකොට බුද්ධ පූජාවක් වෙනවා. ඒ නිසා අපි මේ භාවනා කරන හැම චිත්තක්ෂණයක්ම බුද්ධ පූජාව.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 ඒතර තමනුත් පාරෙන් පිට පැනලා තියෙනවා. ඒකට බුදුහාමුදුරු දඩමීම කරගත්තත්, ගුරුවරයා දඩමීම කරගත්තත් ඒක කිසිම අනුකම්පාවක් ලැබෙන්නේ මේ වගේම තමයි Tamanට වෛර කරපු කෙනෙකුට සාප කරන එකත්. උනාට කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් අපි දුර්ලභම නමුත් කරනවා නම් වැරදි. ඒ වගේම වැරද්දක් වෙනවා. මේ බුදුගුණ මේ භාවනා කරන කෙනෙක් ඒක නද කරලා බුදුගුණ මෙනෙහි කරන්න වීදියෙන් එළියට බැස්සනම් අර පවුක මේ කරදර කරපු කෙනෙකුට සාප කරන්න පැත්තකට ගියා වගේ වෙනවා. ඒ නිසා මේක ප්‍රපංචද නැද්ද කියලා තීන්දුව කරන්න වෙන එක තමන් කරාන ප්‍රපංචයක් උනානම් තමන් මතක තියාගෙන ඉන්න මේ වගේ දේවල් එනවා. ඒ වුණත් පුළුවන් තරම් ඉන්ජන ස්පන්දන ප්‍රපංචන නැති එක තමයි අපි තෝරගන්න ඕනේ. ඒක තියෙන හැටි නම් ස්වාමීන් වහන්සේ කරලා නෙමෙයි වෙලාවක්. වුණා නම් ඔය පස්සේ කියන විදිහ හරිය හිතට කලබල කරන්නේ නැහැ ඒක. ඒක මුදිතාවක්. පිපුණු මල සුවඳ විහිදුවනවා. වුණා නම් කමක් නැහැ. හැබැයි ඒක තමන්ට නම්බුවක් නැහැ ඒක. ඒක මට වෙච්ච දෙයි. මම මේ ගුරු පූජාවක් කරා කියලා මට සන්තෝෂ වෙනවා. මගේ හිත ගුරුවරයන් කෙරෙහි මේ බුද්ධ ඥාන සඳහන් කරලා තියෙනවා මේ ගමික හිතක් ආපුවාම ගමනක් යන්න වුණාම ඒක කොහොම කරොක්වත් යන්න ඕනේ. අවබෝධයක් ආවට පස්සේ ඒකට සතුටක් ඇති වෙන එක. මේක වළක්වන්න බෑ හිත. ඒ මුදිතා හිතක් ඇති වෙන තමන්ට විපස්සනා ඥානයක් පහළ වෙච්චාම එතකොට ඒක අර මේ රසමස උලක් හම්බෙච්චා තමන්ගේ වැදගතුන් සමග හදා බෙදා ගන්න ගතියක් තියෙනවානේ. ඒ ගතිය ඕක. ඒක මගේ එකක් නෙමෙයි ධර්මයේම ගුණයක්. ගරු සාමින් වහන්සේ රහත් භාවයට පත් බොහෝ අයට ධර්මයේ වටහා ගන්නත් දේශනා කිරීමටත් අපහසුය. වටහා ගන්න ගත්තත් සර් රහත් භාවයටපත් බොහෝ අයට ධර්මය වටහා ගත්තත් දේශනා කිරීම අපහසුය. මාර්ගඵලලාභී මාර්ගඵලලාභී රහතන් වහන්සේලා ධර්ම දේශනා කිරීමට ධර්ම දේශනා කිරීමට දැක්මනම් ඔවුන් පෙර ආත්ම භවයකදී ධර්මයේ දේශනා කිරීමට පුළුවන් වේවා කියා බුදුරජාණන් වහන්සේ නමකගෙන් අවසර ගත යුතුයද?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 ආර්ක ආශ්‍රයෙන් තමයි තේරුම් ගන්න ඕනේ වම දකුණ දෙකම ඉස්සෙල්ලාම අපිට අල්ලගන්න බැරි තැනක ඉඳලා එක්ක දෙකම හෝ එකක් අල්ලනවා. අල්ලගෙන අල්ලන යනකොට මේ වම මේ දකුණ කියලා හොඳට කැඳේ ගල බීරු වගේ තේරෙනවා. ඒ කියන්නේ බොහොම හොඳයි විතක්ක ਵਿਚාර හොඳට වැඩ කරනවා.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 ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? නෑ ඉතින්ලා ඔය දැන් ඔය දැන් ඔය ආපු ප්‍රශ්න කිව්වේ ආන මේ අට්ටිකේ මතුවෙච්චාම ඒක ප්‍රත්‍යක්ෂයක්ද නැද්ද කියන එකද ප්‍රශ්නේ ඇවිල්ලා තිබුණේ. ඉතින් අට්ටික සංඥාව සංඥා මට්ටමේ එක ඒක උරගා බලන්න බැරි ගතියක් තියෙනවා.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 ඒක ਸਰවඥාන්සේ දකින්න ඒකේ තියෙන ප්‍රායෝගික වටිනාකමක් යෝගාවචරයට මේ විශ්වාසයක් ඇති කළ දෙනවා. සැකයක් එන වෙලාවට නිකන් මඩ තියෙන වතුර කලයකට ඉඟිනියටයක් දැම්මට පස්සේ ඔක්කොම මඩ ටික ඔක්කොම අරගෙන එයා යටට යනවා. අන්නේ වගේ ගතියක් ආනපාන කියනවා. ඒ කියන්නේ ඒක තමයි හොඳම භාවනාව එහෙමම අපිට මේ මේ ප්‍රශ්නේදී කියත හැකි ආනාපානේ මේකට සංසන්දනාත්මක බැලුවොත් මෙන්න මේ වගේ වෙලාවදී උරගලක් පාවිච්චි විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මොකද ආනාපානෙට ගිහිල්ලා අත ගන්න පුළුවන්. මේ නිසා ආනාපානෙ නැති වුණාට කායගත සතියේ අපි ගත්තොත් ඉඳගෙන ඉන්න ඉරියව්ව හිටගෙන ඉන්න ඉරියව්ව එහෙම නැත්නම් ධාතු මනසිකාරය වගේවා ඒව මතු වෙනකොට දැන් මෙතන පොළවේ පැදලා තියෙනකොට මේ තද ගතිය කියන එක කාගවත් දෙවෙනි නොලෙජ් එකක් ඕනේ නැහැ. එතන ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඒ ටිකේ 14ක් තියෙනවා. ඒ වගේ කායගත සතිය හැම එකක්ම දරුවත් යනසේ පෙන්ලා දීලා තියෙන්නේ මේ උරගා බැලිය හැකි දේවල්. උරගා බලන්නේ නැතුව මරණනුසතිය කෙනෙකුට උදව් කරන්න පුළුවන්. එහෙමනම් එයාට පෙර පෙර පුරුද්දක් තියෙනවා නැත්නම් සංසාරේ චරිතයට ගැළපෙන ගතියක් තියෙනවා. එයාට පළවෙනි ප්‍රශ්නේ තමයි ඒකෙන් ප්‍රශ්නයක් නෙවෙයි ඒකෙන් හම්බෙන්නේ උත්තරයක් එයාට. සැකයක් නෙවෙයි උත්තරයක් හම්බ වෙන්නේ. සැක එනවනම් එහෙම කෙනාට ආනාපාන වගේ එකට පුරුදු කරලා ඒකේ ගියොත් නම් එන්නේ නැහැ. මේක පුරුදු කරලා ට්‍රයිල් ඇන්ඩ් එරර් වගේ බලන්න පුළුවන්. ආනාපාන උරගා බලන්න පුළුවන් වෙරිෆයි කරන්න පුළුවන් කියන එක මෙතන කියන්නේ වෙරිෆයි කරන්න පුළුවන් අරක concept එකක් නිසා වෙරිෆයි කරන්න උරගලක් නැහැ රෙෆරන්ස් පොයින්ට් එකක් නැහැ බෙන්ච්මාක් එකක් නැහැ ඒකකොට ඒක විපස්සනාවට වැටෙනවා ඒක උඟක් කළාට සමතයට වැටෙන්නේ විපස්සනාට යනකොට තමයි ප්‍රශ්න මතුවෙන්නේ එනිසා ආනපාන මුලින්ම අගටමත් විපස්සනා වෙන්න පුළුවන් සමතෙන් ගිල විපස්සනාට යන්න පුළුවන් විපස්සනා ගිල සමත කොයි දෙයකට ආනපානේ එකට වර්සටයිල් හැම එකටම ගියොදන්නවා අනිත් හැම එකක්ම ලිමිටඩ් නැත්නම් අනිත් හැම එකක්ම සමතේ කියයි ඒත් හැම එකක්ම සමතේ. යමක් කියනවා කියන ප්‍රත්‍යක්ෂ මේ කියනවා කියන දැනුම ඇතුව කරන කසිනයක් වගේ එකක් නිසාද ඒ මොකද ආනාපානය නම් ඒක ඉබේ වැටෙන දෙයක්. ඉතින් ඒක මේ අපි හිතුවත් නැතත් ඒක වෙන දේ වෙනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒකෙදි ප්‍රත්‍යක්ෂය තේරුම් ගන්න ලේසි. ඔව් ප්‍රත්‍යක්ෂ කරගන්න ලේසි. මොකද ගැස්සිච්ච ගමන් ආයෙ එන්නේ ස්වභාවික දෙයට. උරගා බලන්න පුළුවන්. මොකද්ද ප්‍රශ්නේ කිව්වේ එතකොට ආනම් මේ අට්ටික සංඥාව ඒක හරි අට්ටික සංඥා වගේ දෙයකට යන්නේ හුඟ දෙනෙක් ආනපනේ අහුවෙන්නේ නැතිවට. ඉතින් ඒකට වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා අට්ටික සංඥා හරි බුද්ධානුසතියයි මෛත්‍රී හරි කරලා Tamante කී කර වෙන ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් දාන්න. දාලා පුළුවන් වෙච්ච ලක ආය ආනපන දාන්න. හිතාර විදිහට තැම්පත් කරගෙන ආනපන දාන්න පුළුවන්. නැත්නම් අට්ටික සංඥාවෙන් ධාතු මනසිකාරට යන්න පුළුවන්. ආනපන කියලත් ඒකට වැටෙන්නේ. අන්නේ විදිහට මේක මේ තමන්ගේ අතයතට ගන්න ඕනේ. යන්ත්‍රයේ දිව්වට මැදි බ්‍රේක් ක්ලච් වැඩ කරන්න ඕනේ. බ්‍රේක් ක්ලච් දෙක වැඩ කරුවේ නැත්නම් යන්ත්‍රය යන්නේ පිස්සු වට්ටනවා. ඔළුව අවුල් කරනවා. එන්න එන්න එන්න එන්න තැක උපදවන තැනට යනවා. එතකොට ගෙදර දොර විනිදන හිටපු ජීවිතයටත් වැඩිය අවුල් සහගත තත්වයකටපත් වෙනවා. මේක Tamanට යන්න දන පාර පිළිබඳව සෝවාන් වෙනකම්ම ඔය සැකේ හිටිනවා. විචිකිච්ඡාව තියෙනවා. අන්නේ විචිකිච්ඡාවට වෙනගෙනගේ සරණක් නැතු උත්තර මේ උත්තර දී ගන්න බැන්න නම් Taman එන්නේ අසරණ වෙනවා මිසක් විශ්වාසයක් ගොඩනගන්නේ නැහැ. ඒක හොඳ වැඩක් නෙවෙයි භාවනාවේ. ටික කාලයක් නම් ප්‍රශ්න නැහැ.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 ඒකට ඒකේ අස්මිමානය හරහාම උඩක් දේවල්. ඔය කියන්නේ බොහොම බොහොම තුනීව බොහොම සූක්ෂමව මතුවෙන දේෙන් ඉස්සර වගේ ගුරුසුර සතුන් මරණ හොරකම් කරන මට්ටමට නැති වුණාට මම වෙමි කියන එක ergo cogito sum i think therefore i am ඒ වගේ මමයා වීම පිළිබඳව බොහෝම පුංචි දෙයකින් ඒ ක්‍රියාවට සාපේක්ෂව මමයා සාධාරණීකරණය කරනවා අත්වාදුපාදානේ ඉතින් ඒකට අර වගේ මේ වීතික්‍රමණය වෙන්න දෙන්නේ නැහැ පරිඋත් ทาน වෙන්න දෙන්නේ නමුත් මේ මමගේ පැවැත්මට කොහොම හරි අවශ්‍ය ආහාර ටික දෙනවා. කාමරාග අරූපරාග ඒවත් අත්දානෙම කැලලද නැත්නම් කාම ඒ ඉතුරු වෙච්ච ටිකක් ඇහුන්නේ නැහැ. අරූපරාග රූපරාග ඒ කියන්නේ අර වගේ තුවාලේ සනපෙච්චාම ඉතුරු වෙන ආඩේ ඉතුරු වෙන තුවාලේ කැලල. ඒ මිනිස්සෙගේ හේව නැල්ල. ඒ වගේ කාමරාගේ හේව නැත්ත රූප රාග වශයෙන් පේනවා. අරූප රාග පටිගේ හේව නැල්ල වශයෙන් පේනවා. ඒක තුවාලේ සනීප වෙලා දැන් එතන තිබුණු කැලල තියෙනවා තාම. ඒ කියන්නේ මේ ගිනි ගින්න නිමිල තියෙනවා, ගිනි දඹු තියෙනවා, අඟුරු තියෙනවා. ඒවත් මේ නිවෙමින් පවතින ආහාර නෑ දැන්. එතකොට මේ මාර්ග ඥානය කියලා කියන එකට වතුරක් කරුවා වගේ ඒකත් නැති කරලා දාන එක තමයි.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 එතකොට එහෙමනම් තණ්හාව සෑහෙන ඉවරයිනේ ඕරම් භාගයේ සංයෝජන. ඒකේ හැවනල්ල තියෙනවා තාම. තුවාලේ සනීපයි. ඒ ඔය තුවාලක් ලොකෝට කැල්ල ඇවිල්ලා ඉවරලා තුවාලේ සනීපිලා කැල්ල තියෙනකොට අපේ අම්මා කරන්නේ මොනවද මේ බත් වල පෙන ගන්නවා. ඔය ලুকু වෙනකොට හොඳ නැණි කැතයිනේ කියලා.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 ඒකත් එක්ක ස්පාක් එක තමයි අපිට මේ අපි ස්පාක් එක කියන එක තමයි මේ මොමියා කියලා කරන් ඉන්නේ. ඒ කියන්නේ පංචස්කන්ධය. පංචස්කන්ධය කියන වේගයක් තියෙනවා. වේගයෙන් වේගයෙන් ඇතුළට ඇතුළට යනවා. ඒකේ හට ගැනීම ටික දැක ගන්න දැනගන්න පුළුවන් වුණා. එක කරක් අපි සල් බලන්නේ ආනාපාන විතරක් ඒක මාරුවෙන් මාරු ප්‍රණිත් ඒවට කරන්න පුළුවන්කම තියෙනවා. මේ සතිය හොඳට දිනු කරගත්තාම ඒ කියන්නේ විඥානය මං ආයතන හතරකට විතර තමයි දාන්න පුළුවන් උනේ. ඒ කියන්නේ කට්ටත් මේ අනිත් එක ඇහැටත් දැම්මේ නෑ. කනයි දැනෙන එකයි ඇහෙන ශබ්ද ඒවටයි ඒ හතරට මාරු කර කර බැලුවා. ඒ කියන්නේ අපි ස්කන්ධ හැමතැනම ඇති කරන්න පුළුවන් ශරීරයේ හැම මේ එකක් පාසාම මේ එක් ශක්ෂණයක්ම පාසාම වුණාට මට එක ස්ථානයකට මාරු වෙනකොට අනිකට මාරු කරන්න පුළුවන්කම වුණා. හැබැයි ප්‍රශ්නයක් තියෙන්නේ එක ස්කන්ධයක් වෙනකොට ඒකේ තප්පර තුනක්වත් කියන තමයි අනිකට මාරු කරන්න මට පුළුවන් නේ. ඒ කියන්නේ එක ආයතනයක තප්පර තුනක් තියලා අනිත් එකට මාරු කරන්න පුළුවන්. අනිත් එකේ තප්පර තුනක් තියලා අනිත් එකට මාරු කරන්න පුළුවන්. ඒ ස්කන්ධ ඒකේ අතර ගොඩාක් ඇති වෙනවා.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 එක දවසක් පුළුවන් වුණා ටෝස් කරන එකින්ද ටෝස් කරන සුවඳත් එක්ක එක ගන්නවා අනිත් එකට මාරු කරනවා කරන්න ඕනේ. එතකොට අරක සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්න පුළුවන් කලින් එක. ඒකෙත් එක්කම එනවා මේ අදහසක් වෙනා පුරුක්පත්ති. ඒ කියන්නේ නැති ස්කන්ධයන්ගේ නැතිවීමත් එක්කම ආයත් එක අපිට නවත්තලා ඉන්න බෑ අනිත් එක ඉපදෙනවා. මොකද පොඩි ප්‍රශ්න එක තුනක් තියෙනවා මට විස්තර ගන්න මේ තෘෂ්ණාවත් එක්ක තියෙන එකත් ගාක් විසඳලා තියෙන්නේ. තෘෂ්ණාවයි කර්මයයි. ඒ කියන්නේ ඊළඟ ස්කන්ධේ හට ගැනීම තෘෂ්ණාවෙන් තමයි ලිලා යන්නේ. අනිකට අනිකට මාරු වෙනවා නර අඳුර පයින්නවා වගේ නැස්කි වගේ මාරුවෙන් මාරුවට යන්නේ. ඒක තෘෂ්ණාවෙන් තමයි ලිලා යන්නේ. අනික පොක්ක ගහන්නේ. පොක්ක ගහපු ගම අනිකට පයින්නවා. අනිකට ඒක පහන් එක මේ තම හිතා ගන්න අවරනත් කොහොම හරි අනිකට පයින්නවා. තෘෂ්ණාව නැති කරලම් බලන්නේ නෑ ඒක. තෘෂ්ණාව නැති එක නෑනේ. නමුත් මේක හරියටම දෘෂ්ටිය හරි මේක දෘෂ්ටියක් නැතිකම තමයි දෘෂ්ටිය කියන්නේ. ඇත්ත අපේ ශරීරය කියන්නේ මොකක්ද කියන එක. ශරීරයක් අපි පොඩි එක කියන එක පිටින් පේන දැන් මම්ම තමයි ඇතුළෙන් තමයි මේක ඔක්කොම වෙන්නේ මොකද්ද පොඩි එකක් කියන එක කියන එක. නමුත් පොඩි එකේ අපි තමයි ඒක දැන් විඥානයේ තියෙන දැම්ම නැත්නම් එතන පොඩි එක මැරිලා වගේ.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 නමුත් මේ තව තියෙනවා හුඟක් අර ගන්න ටිකක් මම ඉස්සරහට ආපු ටිකක් ගැන කියන්න කිව්වා හාමුදුරුවෝ. ඒක නිසායි කිව්වේ අනිත් අය තීරමත් දෙන්න. නමුත් මම ආනාපාන ආරම්භ කරනකොට මම මාස මම හිතන්නේ දවස් මාසෙකමාරක් විතර තමයි භාවනා කරලා තියෙන අතරම ඔක්කොම දවස් වශයෙන් ගත්තා. එහෙම. ඔහුගේ අවුරුදු ටිකේම දැන් පහක් විතර වෙලා ඉඳලා දවස් තුනේ ඒවයි දවස් ඉන්නේ ස්වාමීන් වහන්සේ එකම අපි ටිප් තුනකටම සහභාගී වෙලා තින්නේ. නමුත් දැන් සතිය පවත්වන්න පුළුවන් නමුත් මම ගක් උපක්‍රම යොදලා තමයි බැයි අනපනේ දාගත්තේ පස්සේ ඕනනම් අන්තිම දවස් විතර කියන්න දැනට මම හිතන්නේ ඇති නේද හඳුන්නේ.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 ඉතින් අපි රූප දිහා බල බල හිටියට කවදාකවත් මේ ඇවිදින් නැති බල්බ වලින් තමයි මේ ඇවිදින රූප මවල පෙන්වන්නේ. ඒ තරම්ම වේගෙන් මේක යන නිසා කෙනෙකුට හිතා ගන්න අමාරුයි මේ හරියට ෆ්ලෑෂර් කොටේ ගානට කරගෙනකොට ඉතින් බුදුරැස් වටේ රැස් වී දෙනවා.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 ඔසිලේට් වෙනවා. ඒව මේ තොරණේ බලන කට්ටිය මොනවක්වත් දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ මේ මේ බුදුහාමුදුරන් රැස්සී දෙනවා, දේවදත් මේ මේ මේ මොකද ඇවිල්ලා යක්ෂයාගේ කටට පනිනවා අනම්මන දෙල්ලන් ගියාට මේ ඉලෙක්ට්‍රොනිකස් මොකක්වත් දන්නේ නැහැ මේ කරකෙන්නේ මේ තොරණකද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. මේ කරන්ට් එක වැඩ කරලා පෙන්නන්නේ මොන ජාතකයේද කියලා ලයිට් දන්නෙත් නැහැ ඉලෙක්ට්‍රිසිටි දන්නෙත් නැහැ ඉලෙක්ට්‍රොනිකස් දන්නෙත් නැහැ ඉතින් ඒ ඉලෙක්ට්‍රොනිකස් එක කරන්න බැලුවොත් එහෙම ඉලෙක්ට්‍රොන්ස් වලට ප්‍රක්ෂේපත ගොඩාක් අංශ තියෙන එක අංශුවක ගමනක් කරලා තමයි අපි මේ නටන්නේ ඉතින් සරුවචාන්සේ මේ සියල්ලම දැකලාමයි කියන්නේ අපි අර නොදකින්න පාට් එකෙන් තමයි බුදු රැස් විහිදවන්නේ.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 ගන්නලු. හලෝ කියන්නේ යනකොට මොකද්ද වෙන්නේ? අඟහරු ලෝකෙන් ආපු කතා කරනවා වගේ අර ගානට පික්සල් ගාන ෆිට වුණාට පස්සේ තමයි මූඩ් එක එන්නේ, කතා වෙන්නේ, කෑසුද පිරිමිද ඔක්කොම එන්නේ. මෝෂන් එක පොඩ්ඩක් අඩු වැඩි කරන්න කරපු ගමන් පුදුම එකලසක විතරයි මේ කාමයේ උපදින්නේ පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් ඒකෙන්නේ නැහැ. ඉතින් පදමට තමයි අපි ආස කරන්නේ. බුදුහාමර කියනවා පදම හැමදාම නෑ මරණ වෙලාවේදී ඔක නැති වෙන නිසා පදම නැති වෙලාවේ බලපන් මේක අම්මු බලුවමනයක් ඕකේ තියෙන්නේ. ගණ්ඩ දෙයක් ඇත්තේ නෑ. ස්වාමීන් වහන්සේ පහුගිය ඉකේම ධර්ම දේශනාවකදී මටම වගේ මට තේරුණේ මොකද මම සමහර හිතනා වෙලාවේ දැන් මේ ඊවුනොත් හොඳයි කියලා එතකොටම කියනවා. හැම වෙලාවෙම මටම කියනවා වගේ මට දැන් අනිත් පැයටත් එහෙම දැනෙන්න ඇති එක එකනට. මොකද හැමතැන හැම එක්කරටම ගැරියන්නේ ගණ ධර්මයේ තියෙනවා නමුත් ඒ ගැඹුරු තැන් එක එක කනට එක එක විදියට පේනවා එකක් ෂුවර් ගෙදර මිනිසයාට එහෙම හිතුන්නේ <laughs> නෑ මේ මනුස්සයා භාවනා කරනවා කියලා අඳ වැටෙනවා අඳ වැටෙනවා අනේ නැගිටවන්න කියලා ඒක නිසා මට හිතෙනවා කවදාකවත් ගෙදර ගෑණි ගෙන්නන්න වටින්නේ නැහැ භාවනා කරනකොට කියලා. කරලා එනකොට අපි දෙන්න මාරුයි මාරුට ආවේ. අන්න ඒ වගේ යනකොටත් එහෙම කරලා යවන්න ඕන. දැන් ඒක ප්‍රශ්නයක් නැහැ මොකද දන්නවද? දැන් දන්නවා ප්‍රමාණය. මොන්න දන්නවද මෝඩකම කිව්වම අය මං ඒ වෙලාවට ටොක් කරගෙන ඉවරද මේ බාහිර එන වල සද්දට කැමති කියන්නේ ඒක කපන් දන්නවද? නෑ ඉතින් මං කියන්නේ ගෙදර ගෑණි ගැන මම මේ කියන්නේ. ගෙදර ගෑණි නම් දැන් ප්‍රශ්නය පරිහරණය හරි මං ගැන මං මං ගැන ඒ අම්මන්ට ගැන පොඩ්ඩක් අනුකම්පා කරපන් කියලා. ඒ බල ඒ බල වෙලාවේ මට දුම විචිත ඇතුම ආලෝකයක් ආවත් දන්නේ මට ඒ තරම් ඒකට මං කැමති බබෙන්ද මං මාල්ට උරින් අල්ලගන්න කිව්වලට හම්බුනේ. ඕන් දැක ඔය තියෙන්නේ ඔය කියලා වැඩක් නැහැ. හොඳයි. විහිළු <laughs> වලක් තියෙනවා ගැඹුරට යන්න පුළුවන් උඩින් පේන දෙකක් තියෙනවා. ඒක ඇතුළකුත් තියෙනවා විහිළු වල හැම ආමතුරු කරන ඔක්කොම. එක එක මට්ටමට ඒකේ ගැඹුරක්ම තියෙනවා ඇතුළටම තියෙනවා. ඉතින් එක එක නා එක එක තැන් වලින් අල්ලා ගන්න ඔක්කොටම හොඳයි බලන්නේ. ඒකයි කියන්නේ මේවල මම මල්ලි මේවා ලස්සන බයිලා මේවා අල්ලගන්නilla මගේ කියපල්ලා කියලා. ඔව් ඉතින් සමහරලාට පරණ කියපු අන්න දැන් තේරෙනවා. මොකද සමහරලාට තේරෙන්නේ නැතිව ආයෙ තේරෙනවා. දැන් ඉතින් දැන් ඩොක්ටර් දැන් දෙවෙනිතරේ දානකොට තේරෙන්නේ නැති එකක් ඇන්නේ. පළවෙනිතරේ ඇහිලා නැහැ ඒකට හේතුව දැන් තියෙනවා. අහනක මම අහන්නේ කල්පනා කරනවා. නෑ නෑ ඒක ඒක තමයි ඉතින් ඉස්සරහට යනකොට යනකොට තමයි මේක දියුණු වෙලා යන්නේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ මෙච්චර වයසට අවුරුදු 2600ක් ගියාට දේශනා කරපු ඒවා ඒ ඩයට් ඔක්කොටම තේරලා නෙවෙයිනේ ඔය. නමුත් අහනකොට අහනකොට නැවත නැවත කියවන ත්‍රිපිටකය කියවන්න පුදුමාකාර ධර්ම සාගරයක් තියෙනවා. ඉතින් අපේ යුනිවර්සිටි එකේ ඉන්න කෙනෙක් කිව්වා මේ නරක පොතක් කියවලු. ඉංග්‍රීසියෙන් තේරුන්නේ නැතුව ඩික්ෂනරි කියනකොටලු කේන්ති ගියේ. ඩික්ෂනරි වලට තමයි තේරෙන්නේ අඩේ මේක තමයි කියලා දෙන්නේ. අරක බලනකොට ගොඩ වඩ නැතුව කියවන කියවන යනවා. ඩික්ෂනරි කියන දේ ඇඟු පහල වෙන්නේ. ඒ වගේ තමයි ටිකක් කල් යනවා. ඕවට කියන්නේ ටියුබ් ලයිට් කියලා. දාපු ගමම පත්තු වෙන්නේ නැහැ. ටිකක් කළා මේ ෆ්ලිප් ෆ්ලිප් ෆ්ලික් කරලා පත්තු වෙනවා. හොඳයි අපි අපි වෙනද ගානට වගේ ඇවිල්ලා තියෙනවා 3යි වෙලාව. අපි ඒ නිසා පැය භාගයක් ගන්නවා. තව මොකක් හරි විස්තර හරි ඔයගලන් ගොඩිනත් වෙන දේයි මම පක්කම අරන් මේ දුක්වයි මොහොත ඕනකමක් තියනවා නම් දැන් කවකච්චක් කරන්න කැමති නෑ. නෑ ඒක ඒක ලිඛිතව තියන්න අපිට Tamanට ගමන් කරපු හැතැම්ම කණු වගේ. මම බුරුමේ ඉන්න කාලේ පොත් මම හිතන්නේ කිලෝම 20 10ක් 15ක් ගෙනා.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 ඉතින් ඔයා ඒ ඔයා කියන දේවල් අපිට අහගන්න වෙන්නේ නැහැ. ඒ නිසා. එහින්ද දවසක් ඉස්සරහට ගේන්න පුළුවන් වෙත් නැහැ. ඔය කියන්නේ කමඨාන් සුද්ධ කරන වෙලාවට Tamanට හිතෙන දේ ප්‍රබන්ධ නෙවෙයි මේ Taman මේ බහ තෝරාගත්ත ක්‍රමේ අනිකය කරේ මේ අනුකම්පාවෙන් නැත්නම් ওই මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ කට්ටියකට අල්ලගෙන බණ කියලා දෙන්න ඕන කම නැහනේ. නැත්නම් බුදුහාමුදුරු ඉස්සරහා ගිහිල්ලා ප්‍රශ්න අහන්න ඕන කමක් නැත්තේ නෑනේ කොට්ටිත සෝහන්ස කියලා ප්‍රශ්න අහලා දිනවා මහා තාරිපුත්තු සාන්ත කියලා මොකද මේ මට තේන එයාට තේනවා මෙන්න මෙතන තමයි මේ කොට දෙනකොට හිර වෙලා තියෙන්නේ මම කියනට ඒක හොඳයි බුදුහාමුදුරු මේ කියන එක. ඒකට බුදුහාමුදුරු කියන්නත් නෑ ඔබ මේ රහත් වෙලා බණ අහන ප්‍රශ්න අහන්න එන්න එපයි කියලා කියන්නේ නැහැ. ප්‍රශ්න ගත්තා සාකච්ඡා කරා. ආර්යය දෙනවා පොඩි මාත්‍රකාව දෙනවා හියටස් එක දෙනවා. බුදුරජාණන්ගේ අවස්ථාව ගන්න. අන්නේ වගේ මේ මේක හරහා ඒක දන්නේ නැති අයට හෝ කියා ගන්න බැරි අයට ප්‍රශ්නෙත් ඇහිලා උත්තරත් ලැබෙනවා. පාඩම් කරලා නෑ මම කියවලා තියෙනවා ඒක අධිදාන කොටසක් කියලා තියෙනවා නමුත් ඉතින් ඒවා කොහොම අවශ්‍ය වෙන්නේ නැහැ ඒකට ඒක හොඳයි කියලා මම නම් හිතනවා ඈ නිසා මහන්ස ඔය මොනවත් අභිධර්මයේ කිවන්නේ නැහැ ඔබ වහන්සේගේ මේ ඉන්ටර්නෙට් එකෙන් අහලා කමතහන අර මොකද දෙන්නේ වහන්නේ කියලා සංසම්ලාට මට තියෙන ප්‍රශ්නකට උත්තර දෙන්න වැඩි බණ අහනවා වහන්සේගේ ඒ අර මම පොත් කියවන්න ප්‍රායෝගිකව කරනවා විතරයි මට හිතෙනවා ඕනම් වැඩි දන්නවා වැඩි මම එන්න හදනකොට බුරුම ස්වාමීන් වහන්සේ කිව්වා ඒක හරියන්නේ නැහැ ඔබට මේ ලැබිච්ච ලැබුණ ශාසනයෙන් ඔබ කාට හරි තව උදව් කරන්න නම් මේ ලැන්ග්වේජ් එක තේරුම් කරන්න. මේ ලැන්ග්වේජ් එක තියෙන මොඩ අටුවාවේ තමයි. අභිධර්මයේ තමයි. ඒතකොට දන්නවා මෙතන වැරදි කියලා දන්නවා. ඒතකොට ඒක මුගක් කල් පාවිච්චි කරගෙන ඒක හරහා පුළුවන් තාටට කොමියුනිකේට් කරන්න. ඒක නිසා ඒ දැනුම හොඳ නෑ කියලා ගන්න නරකයි. දැන් මේ වෙලාවේ ඕනේ නෑ.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 ඒ ෆෝමියුලාස් ටික හරහා තමයි. දැයි අපි පැය භාගයක් අමු කියලා මම යෝජනා කරනවා සක්මනට. ඒක ලෙවල් අපි 3:40ට නේ. 3:40ට එකතු වෙනවා මේ පරියන්කයක් සඳහා. හොඳයි සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි.